නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්න ලක්විරුගුවන් මිතුරිය ඔස්සේ අද දවසෙත් මිලිඳු රාජ ප්‍රශ්න උතුම් සදාම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදයේ කරුණාව ඇතුළු ඔබට සමීප කරන්න අපේ සෝදානම් වන්නේ ඉතින් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාහම් පිළිසඳර නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව උතුම් ධර්ම රත්නය පිළිබඳව, ඒ වගේම ආර්ය පුද්ගල මහා සංඝ රත්නය පිළිබඳව අපට ආදර ගෞරවයේ ශ්‍රද්ධාව හදවතේ නේක අවස්ථාවන්හි නොඑක්වර ඇති කරගන්න අවස්ථාව ලැබුණා. ඉතින් අද දවසෙත් ඒ අවස්ථාව අපට උදා වෙනවා. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි මුලින්ම ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගෙන මේ උතුම් දහම් පිළිසඳර අද දවසෙත් ආරම්භ කරමු. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නේ පොල්ගහවෙල මැටිකුඹුරේ පදිංචි පින්වත් PMR පොඩිනිලමේ පියාණන් සහ DM මණිකේ දිසානායක මෑණියන් විසින් මේ පින්නතුන් තුන්වෙනි අවස්ථාවට අද දවසේත් දායකත්වයේ දරන්නේ. ඉතින් අපි ඒ උතුම් පින්කමත් සදැහැයෙන් සිහිපත් කරගෙන උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සාදහම් පිළිසඳර ඔබට සමීප කරන්න. ඉතින් අපි සියලු දෙනා කෙරෙහි කරුණාවෙන් අද දවසෙත් මේ උතුම් සාදහම් පිළිසඳර පිණිස මැදිරියට වැඩම කොට වදාළ අපගේ ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යරත්නයන් වහන්සේ අවසරයි වැලිමඩ සද්දාශීල අපේ ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. අපි හැමදෙනාම උන්වහන්සේ ආදර ගෞරවයෙන් පාදාභි වන්දනය සිදු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳරේ අද දවසේ වටිනා දහම් කාරණා දැනගන්න අපි සතුටුයි අපට අවසරයි ස්වාමීන් නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලප ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා දැන් ගොඩක් දවස් අපේ සදහැවතුන් ධර්මය අහනවා. එහෙමයි ස්වාමී. ඉතින් මිලිඳු රාජ ප්‍රශ්නේ කොච්චර මිහිරිද කියලා මේ අවධානයෙන් අහන අයට තේරෙනවා. එහෙමයි. ඉතින් මේ මට පුදුම සිද්ධියක් වුණා ඒ තමයි මේ කලින් මම බුදුගුණ සිහි කරද්දී එහෙම මේ අර ගිය පාර අපි වැඩසටහනට කියපු බුදුගුණ චිත්ත විභාගය ගැන මට ඉච්චර කල්පනාවක් තිබෙන්නේ නෑ. ඉතින් මම ඒක නැවත මතක් කරන්න. ඒ තමයි මේ මිනිසුන්ගේ සාමාන්‍යයෙන් ඒකේ තියෙනවා 150ක් මට මතක හැටියට මහත්තයා මතක ඇති අපි ਸਰවඥතා මේ ਸਰවඥතාව පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ බොහෝ කරුණු අන් හරි අන් හරි ਸਰවඥතා භාවයේ පිළිබඳව තිබ්බන ඒකේ මට මතක ඇති නායකේ තියෙනවා 150ක් යාලා එහෙමයි. යාල 150ක සත්තමුණු 12 දෙලාස්සක වී තියෙනවා කියලා. ඉතින් ඒ කාලේ මැනපු ක්‍රමයක් ඉතින්. ඉතින් ඊට වැඩිය අසුරු සැනකදී හිත උපදිනවා කියනවා. ඒ හිත අතරින් සාමාන්‍ය ධර්මයේ දියුණු නොකරපු අසෘතවත් අන්ධබාල පෘතජන කෙනෙක්ගේ ධර්ම අවබෝධ නොකරපු කෙනෙක්ගේ හිත එච්චර සිත සිත් ඇති වෙලා අසුරු සැනකදී මේ හිත තේරුම් ගන්න බෑ යාට. අවුල් වෙලා පටලැවිලා එහෙන් අතු ගිහිලා මෙහෙන් අතු ගිහිලා අරහෙන් අතු ගිහිලා මෙහෙන් අතු ගිහිලා පටලැවිලා දඟර ගැහිලා තියෙන උණ ගහක් තියෙනවා උණ පඳුරක. ඔව් ඒ ඒ කෙනාට ඒකේ උණ ගහක් කැපුවා කියලා ලේසියෙන් ඇදලා ගන්න නම් බෑ. ඇයි පටලැවිලා තියෙන්නේ? ඒ වගේ තමයි වේගෙන් සිත් හටගත්තා කියලා ඒ ධර්ම අවබෝධයක් නැති සිත වඩපු නැති කය වඩපු නැති කෙනෙකුට ඒ හිත් තේරුම් ගන්න බෑ. ඊළඟට සෝතාපන්න කෙනාගේ කියනවා ඒ උණගහේ පුරුක් තුනක් සුද්ධ කළා. එහෙමයි. ඒකට මෙහෙම අදිනකොට අර සුද්ධ සුද්ධ කරපු පුරුක් තුන එනවා. අනෙක් ටික එන්නේ නැහැ. තමයි සෝතාපන්න කෙනාට සෝතාපන්න කෙනාගේ මේ මනෝභාවයන් එයාට තේරෙනවා. සිතවිලි ස්වභාවය තේරෙනවා. නමුත් සකදාගාමි අනාගාමි රහතන් වහන්සේලාගේ මනෝභාවයන් පිළිබඳව ඒ මනෝභාවයන් පිළිබඳව ඒ විදිහට දකින්න බෑ. එහෙමයි. ඒ අහ ගුරු ඇසුරකින් ලැබපු සුතමේ ප්‍රඥාවක් තියෙනවා. නමුත් අවබෝධ කරපු කයෙන් පැහැස වාසය කරපු ඥානයක් නැහැ. සිත් විභාගයේ තේරුම් ගැනීමක් නැහැ. සකදාගාමි කෙනාගේ තියෙන අර උණ පඳුරෙන්න එහෙන් පැටලවිලා මෙහෙන් පැටලවිලා දඟර ගහලා එහෙන් අතු ගිහලා මෙහෙන් අතු ගිහලා තියෙන එකක උණපුරු උණපුරු පහක් සුද්ධ කරලා තියෙනවා. ඒතර සුද්ධ කරපු පහ ඇදිලා එනවා. අනිත් එක හිර වෙනවා. ඊට පස්සේ අනාගාමී කෙනාට කියනවා සුණපුරුක් 10ක් කියලා. සුද්ධ කරලා තියෙනවා. උපමාවක්නේ. ඊට පස්සේ ඒටි කියනවා අනිත් එක හිර වෙනවා. එතකොට අනාගාමී කෙනාට අනාගාමී කෙනාගේ චිත්ත විභාගයේ සිත්වල හැසිරෙන ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. නමුත් එතනින් උඩ රහතන් වහන්සේලා ගැන එහෙම විභාගයක් නැහැ. රහතන් වහන්සේට කිව්වා උපමාවක් ඒ තමයි උණ ගහක් තියෙන සම්පූර්ණයෙන්ම ගැටි සුද්ධ කරලා. ඉතින් උණ පඳුරෙන් ඇද්ද ගමම එනවා. ඒ වගේ රහතන් වහන්සේට අච්චර සිත් ප්‍රමාණයක් තියෙන එකකින් ඒ සිත් තේරුම් ගන්න පුළුවන්. එහෙමයි ස්වාමී. පසේ බුදුරජාණන් වහන්සේට කියනවා උදේට දවල්ට හවසට නිතරම නාලා කියලා පොඩි දොලක් ගලාගෙන යනවා පුංචි ගංගාවක්. එහෙමයි. ඒ ගංගාවේ මෙයාට රැයක් දවාලක් නැතුව ඇස් දෙක පියාගෙන බහින්න පුළුවන් මොකද ඒ තන හුරු නිසා. එච්චර හිත හුරුයි කියනවා පසේ බුදුරජාණන් වහන්සේට එතනින් පහළ මාර්ගඵල ගැන අරහත්ත්වයේ පිළිබඳව පසේ බුද්ධත්වයේ පිළිබඳව තේරුම් ගන්න. ඒත් ඒ ගඟකට බහින විදියට සාගරයට බහින්නේ නැහැ. සාගරේ වගේ කියන ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ගේ සිතේ තියෙන ස්වභාවය. එච්චර ගහම්බීරයි කියනවා. ඒතර පසේ බුදු කෙනෙකුටවත් තේරුම් ගන්න අමාරුයි කියන්නේ. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේගේ ඥානේ අර ගලාගෙන යන ගඟකට උපමා කරලා තියෙනවා. ඊළඟට තියෙනවා මේ තියුණු ඊතලයක් මනාව සෝදලා තෙල් ගාලා වේගෙන් යන ඊතලයක් සිනිඳු කපු වස්ත්‍රයක් හරහා යනකොට ඒ ඊතාලේ විද්දට පස්සේ ඊතාලේ නවතින්නවත් අර රෙද්දි නැවතින්නවත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. තියුණු විදිහට විදගෙන යනවා. ඒ විදිහට තථාගතයන් වහන්සේලා කේකිනාගේ සිත තියුණු විදිහට දකිනවා. හරි ලස්සන උපමා ටිකක් මහතේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු නුවණට. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ කාරණාව අපි සිහිපත් කරමු ඊට පස්සේ ඒ විදිහට චිත්ත විභාගයක් තේරෙන බුදුරජාණන් වහන්සේ ආවර්ජනා ශක්තියෙන් ඒ විදිහට ආවර්ජනය කරලා තමයි කෙනෙක් ඒ උන්වහන්සේ කෙනෙක්ගේ පෙර ජීවිත තේරුම් ගන්නේ එහෙම කියලා තමයි අපි ගිය පාර කතා කළේ. මම හිතනවා මේක දීර්ඝ ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒකත් එක්ක ඔබට තේරුම් ගන්න කාලයේදී අදත් තියෙන අපිට දීර්ඝ ප්‍රශ්නයක්. එහෙමයි. ඒ නිසා අපි කාලය ඉතුරු කරගන්න ඕන නිසා ඒ ප්‍රමාණව. එහෙමයි. අවසරයි ස්වාමී. ඉතින් මේ මහත්ය හරි පුදුම ප්‍රශ්නයක් අහන්නේ. අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ දේවදත්ත පැවිදි කරන ලද්දේ කවුද? දේවදත්ත මහානගලේ කවුද? ඊට පස්සේ කියනවා රජතුමනි ශාක්‍ය කුමාරවරු 6 දෙනෙක් හිටියා බද්දිය අනුරුද්ධ ආනන්ද බගු කිම්බිල දේවදත්ත කියලා උපාලිනම් සත්වෙනි කරණමයමියා මේ 7 දෙනා 6 දෙනාම බුදුරජාණන් වහන්සේ ළඟමයි බුදුරජාණන් වහන්සේ තමයි මහාන කළේ අනුපිය අඹවණේදී අනුපිය අඹවණේදී තමයි ආනන්ද බගු කිම්බිල දේවදත්ත උපාලි ඊළඟට බද්දිය කුමාරයා ආනන්ද කුමාරයා කිම්බිල දේවදත්ත ආදී මේ හත් දෙනා පැවිදි වුණේ. එහෙමයි. මෙතන නම් තියෙනවා බලන්න බද්දිය, අනුරුද්ධ, ආනන්ද, බගු, කිම්බිල, දේවදත්ත, උපාලි. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේව තමයි කියනවා මහානතලේ දේවදත්ත. ඉතින් කියනවා ස්වාමීනි පැවිදි වුණ දේවදත්ත නේද සංඝ වේද කළේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා රජතුමනි ඔව්. සංඝ වේදයක් කරන්න පුළුවන් උපසම්පදා හඳුනන නමකට. එහෙමයි. සංඝ වේදේ කියන එක ගිහියෙකුට කරන්න බෑ. මහත්ය තියෙනවා සංඝ ભેදය කියලා තියෙනවා සංඝ රාජි රාජි කියලා තියෙනවා ඊළඟට සංඝ ભેදයට උත්සාහ කිරීම කියලා තියෙනවා එහෙමයි සංඝ රාජ්‍යයක් කියලා කියන්නේ සංඝයාතර ඉරිතැලීමක් සිද්ධ වෙනවා මහා දෙදුරුම් කෑමක් සිද්ධ වෙනවා නමුත් සංඝයා බෙදිලා නැහැ එහෙමයි එතකොට මේ ගිහියන්ට භික්ෂුණීන්ට සික්කමානාවන්ට සාමණේරයන්ට සාමණේරියන්ට පුළුවන් සංඝ රාජ්‍යයකට. ඒ කියන්නේ සංඝයා බෙදෙන විදිහට කටයුතු යොදන්න පුළුවන්. නමුත් සංඝ ભેදයක් වුණට කරන්න බෑ. සංඝ ભેදේ කරන්නේ පිරිසිදු උපසම්පදාවක් තියෙන හාමුදුරු නමක්. පිරිසිදු උපසම්පදාවක් තියෙන හාමුදුරු නමක් එකම සීමාවකදී එක තවත් පිරිසකට විරුද්ධව තමන් වෙනම ගිහිල්ලා වෙනම පෝය කරලා සංඝයා වර්ගීක මේ වර්ග කරගන්නවා. ආන් ඒකත් එක තමයි සංඝ ભેදේ සිද්ධ වෙන්නේ. ඒක උපසම්පදා සාහාම්දුර නමක් අතින්ම තමයි සිද්ධ වෙන්නේ. ස්වාමීනි මේ සිත බෙදී ගියොත් බිඳී ගියොත් ස්වාමීන් වහන්සේලා දෙපිරිසක් අතර ගිහි කෙනෙක් සම්බන්ධ වෙලා ඒ කාරණාව ඒක සංඝ ભેදයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර සංඝ ભેද කියන වචනේ අද සමාජයේ පවතින්නේ සංඝයා අතර ආරවුලක් වගේ එහෙම එකක් නේ. එහෙමයි. නමුත් විනය කර්මයක් විදිහට. එහෙම නැත්නම් කල්පයක් නිරේ වැටෙන එකත් එක්ක බලනකොට මේක කරන්නේ උපසම්පදා ආන්දරණමත් තමයි මේ සංඝය කඩාගෙන ගිහිල්ලා කරන්නේ. ඉතින් ඒකට හොඳම උදාහරණේ තමයි දේවදත්ත. දේවදත්ත කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්දේනි අද හවස මම සංඝයා ભેද කරනවා මම කොටසක් අරන් ගිහලා විනෝම පොය කරනවා කියලා. එහෙමයි. ඊට පස්සේ ඒ විදිහටම දේවදත්ත කළා. ඒක තමයි මේ බුද්ධ ශාසනයේ සිද්ධිච්ච මහා සංඝ ભેදය. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා අර එකම සීමාවක් තුල බුදුරජාණන්සේ සීමා පැනවීමේ අරමුණ තමයි සංඝයා සමගි කිරීම. එහෙමයි. සීමාවක් පැනවීමේ අරමුණ. එතකොට එක යම් ලොකු සීමා තියෙනවා. ඒ ලොකු සීමාව තුළ ඉන්න සංඝයා එක පොය ගේකට ඇවිල්ලා පොය කරනවා. එහෙමයි. එතකොට අර සංඝයා වෙන වෙන එක නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එච්චරම අර සංඝ ભેදේ වළක්වන්න කාරණු කාරණා යොදලා තියෙනවා. එහෙමයි. ඉතින් අර දැන් මෙතනදීන් අපි තේරුම් ගන්න ඕන මෙතනදීන් සංඝයා බෙදලා වෙන වෙනම පෝය කරන විනය කර්ම කරන. එහෙම නැත්නම් සංඝයා විශේෂයෙන්ම ස්වාමීනි මේ පොහොය විනය කර්මය කිරීම සඳහා බෙදී යාම කියන කාරණාව විශේෂයෙන් මෙතන කියවෙනවද? ඔව් ඔව් ඔව්. එහෙම දැන් සංඝ ભેදයක් කෙරෙන්නේ කොහොමද? සංඝ ભેදයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා සංඝ ભેදක් හන්දකේ කියලා විනය පිටකේ කොටසක් තියෙනවා. එතකොට ඒකෙන් තමයි අපි ඒක තේරුම් ගන්න ඕන. එතකොට අර විනය පිටකේ වෙනම තියෙනවා සංඝ බෙහෙදක් කන්දකේ කියලා. එහෙමයි. එතකොට ඒකේ ගොඩාක් විස්තර වෙනවා වෙන්නේ කොහොමද කතා කරන විදිය, හැසිරෙන විදිය. ඉතින් සාමාන්‍යයෙන් මේක හොඳටම තේරෙන්නේ ඇත්තටම සංඝ බෙදයක් කියන එක උපසම්පදා හඳුනනම ක්‍රම තමයි. හොඳට විනය කියවලා තියෙනවා නම්. ඉතින් ඒ නිසා මේ ඒ මෙතන අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා ගිහියෙක් සංඝ බෙදේ නොකරයි, භික්ෂුණියක් නොකරයි, සික්කමානාවක් නොකරයි, සාමණේරයෙක් නොකරයි සාමණේරියක් නොකරයි ප්‍රකෘති උපසම්පදාවලත් භික්ෂුවක් සමාන සංවාසිකව සමාන සීමාවක සිට සංඝ ભેදේ කරයි. ඔය තියෙන්නේ. එහෙමයි. ඒකද මෙතන ප්‍රශ්නේ අර සමාන සීමා සමාන සංවාසක ඕවත් දැන් විස්තර කරන්න වෙනවනේ. <laughs> ඒවා සංඝයාගේ විනයත් හා සම්බන්ධව තියෙන කරුණු. එකට ඉන්න එක අදහසක ඉන්න හාමුදුරුවෝ ටිකක් බෙදිලා එකම සීමාවක වෙන වෙනම පෝය කරනවා. පෝය කළා සංඝයා ඒ බෙදීම ගණයට දැන දැනම කරන එකක් මේ. ස්වාමිනී සංඝ ભેදක බික් පුජ්‍යලයා කවර කර්මයක් ස්පර්ශ කරයිද? සංඝ ભેදයක් කළොත් මොකද වෙන්නේ කියලා අහනවා. මහරජාණෙනි කල්පයක් පැහෙන කර්මයක් ස්පර්ශ කරයි. කල්පයක් නිරේ පැහෙනවා සංඝ ભેදී කරොත්. ස්වාමීනි ආනන්තරේ පාප කර්මයක් විදිහට ඉතින් ආනන්තර පාප කර්මයන් මව් මැරීම හා පියා මැරීම හා ශාස්ත්‍රුන් වහන්සේගෙන් ලේසෙලවීම හා රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම හා සමානයි සංඝ වේදී. එතකොට ඉච්ඡර බරපතලයි නම් ඒ වගේ සංඝයා බෙදන්න උත්සාහ කරන අයට කොහොම කර්මයක් එයිද? එහෙමයි. අරකම නොවුණත් එහෙයි. ඊළඟ සංඝයා අතර එකිනෙකා අතර වචන තියෙද්දීනේ එහෙමයි සංඝයා බෙදෙන එක මහා පාපයක් නේද ස්වාමීන් අවසරයි ස්වාමීන් අර දහම් කතාවක් තියෙන්නේ අර සමගි සම්පන්න භික්ෂුන් වහන්සේ දෙනම වහන්සේ වනාන්තරයේ වැඩම කරද්දී දෙවියෙක් විසින් උන්වහන්සේලා අතර සැකේ මතවේද අතිකල සැකේ කියන මිනිස්සු තියා ආමුදුරුවත් අද කාලේ සංඝ බේදය කොහොමද කියලා දන්නේ නැහැ එහෙමයි ස්වාමීන් ඒකයි. මේ වෙලා අපි කියමුකෝ මෙහෙම සංඝයාගේ සමගිය පිණිස කටයුතු කරන එක හොඳයි කියන අදහස තිබ්බනම් හරි. එහෙමයි සංඝයාගේ. මොකද සංඝ වේදේ කියන එක මහා බරපතල දෙයක්. ඒතර දැන දැන සංඝයාගේ මතවාද හදන්න සංඝයා අතර ඒ වගේ කටයුතු කිරීම බරපතල කර්ම. එහෙමයි. අපි කියාගෙන යන දැන් මෙතන මේ දේවදත්ත ගැන කියන නිසා අවශ්‍යයි. කිම ස්වාමින් නාගසේනයන් වහන්සේ දේවදත්ත පැවිදිව සංඝයා බිඳින්නේය. සංඝයා බිඳ කල්පයක් නිරේ පැසෙන්නේ යන කරුණ බුදුරජාණන් වහන්සේ දන්නවද? සංඝයා අනාගතේ බෙදනවා බෙදලා නිරේ යනවා කල්පයක් කියලා දන්නවද කියලා හෙව්වා. එසේ මහරජාණෙනි සංඝයා බෙදලා දේවදත්ත කල්පයන් නිරේ යනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. අනේ ස්වාමීනි එහෙමනම් දේවදත්ත පැවිදි වෙලා සංඝයා බිඳිනවා නිරේ යනවා කල්පයක් කියලා දන්නවා නම් අහවල් කාරණාවකටද බුදුරජාණන් වහන්සේ දේවදත්ත මහාන කළේ. එහෙමයි ස්වාමීනි. මහා කාරුණික වූ අනුකම්පා ඇති හිතේශී වූ සියලු සත්වයන්ගේ අහිත බැහැර කරලා හිත උපද්ද යහපත උපද්දවන වචන ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ ඇයි එහෙම කළේ? එහෙමනම් බුදුරජාණන් වහන්සේ අනිත් අයට අනුකම්පාවයි කරුණාවයි අන්න ඇයට යහපත උදා කරනවා කියන කතාව බොරු වෙනවා. දේවදත්ත කල්පයක් අපායේ වැටෙනවා කියලා දැන දැනම මහාන කළා නම්. එහෙමයි. ඒක හරිනම් උන්වහන්සේ කරුණාවන්තයි කියන එක බොරු. උන්වහන්සේ කරුණාවන්තයි කියන එක හරිනම් මහාන කරපු එක වැරදි. එහෙමයි. ඉතින් ස්වාමීනි ඔය උබතෝ කෝටික ප්‍රශ්නේ ඔබ වහන්සේට ආවා. මම හිතන්නේ වෙන කෙනෙක් නම් ඔකට උත්තරයක් දෙයි කියලා. පරවාද මර්ධනය කරන්න පුළුවන් ඔබ වහන්සේ ඒ පරප්පවාද බින්ද බිඳලා දාන්න. අනාගතයේ ඔබ වහන්සේ සමහු බුද්ධිමත් භික්ෂු දුර්ලභයි. ඒ නිසා ඔබ වහන්සේගේ ප්‍රඥා බලෙන් මම කියව ප්‍රශ්නේ විසඳන්නේ කියලා. ඊට පස්සේ දැන් හොඳට මතක තියාගන්න ඕන එක තමයි අපි දැන් මුල ඉඳලම මේක එන කෙනෙක් හිටියොත් නම් තේරෙනවා. දැන් සමහර අය මගින් ඇහුවට පස්සේ අර අගමුල සමහරලාට එහෙම වෙන්න පුළුවන්. දැන් මේ රජ්ජුරුව මේව අහන්නේ අනාගතේ තවත් කෙනෙකුට මේ ප්‍රශ්න හැදෙන්න පුළුවන් මේ බනපද පොඩ්ඩක් උඩින් අතපත ගාලා හිතන්න ගත්තට පස්සේ ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඒ අයට උපකාරකයක් පිණිස ඒ පරවාද මර්තනේ මර්තනේ වෙන්න මේ මතනේ වෙන්න උපකාර පිණිස තමයි රජ්ජුරුව මෙච්චර නුවණක් තියෙන නාගසේන මහරහතන් වහන්සේගෙන් උත්තර ටික ගන්න. ඒකයි මෙතන තියෙන්නේ. නැත්නම් රජ්ජුරුවෝ මේ වගේ කරකැවි කරකැවි ඉන්නේ හැබැයි ඉතින් අහන එක අහනවා ඉතින් ආයේ උත්තරයක් සාමාන්‍ය කෙනෙකුට උත්තර හිතා ගන්න බෑ දැන් මේ අහපු එක වුණත් බලන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ දන්නවා නම් දේවදත්ත මේ මහාන වෙලා මෙච්චර අරුබුදයක් කරනවා කියලා ඇයි මහාන කළේ ඒතර බුදුරජාණන් වහන්සේ අනුකම්පා සහගතයි නම් ඇයි මෙයා අපායට යනවා කියලා දැනගෙනම මහාන කළේ කියලා තමයි අහන්නේ බලමු කොයි වගේ උත්තරයක් අපේ නාගසේන මහරහතන් වහන්සේ දෙනවද කියලා. අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණනි භාග්‍යතුන් වහන්සේ කාරුණිකයි, සර්වඥයි. ඒ කියන්නේ සියල්ල දන්න කෙනෙක්. මහරජාණනි කාරුණිකෝ භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් දේවදත්තගේ ගතිය බලනකොට දේවදත්ත අපායට වැටෙන කර්ම රැස්කොට නොයේ කෝටි ලක්ෂ ගණන් කල්පයන් නිරේ නිරේ නිරේට විනිපාතයෙන් විනිපාතයට යන ආයුරු දැක්කා. බුදුරජාණන් වහන්සේ දේවදත්තගේ ජීවිතය දිහා බලනකොට කල්පෙන් කල්පේ ජීවිතෙන් ජීවිතයට අපායේ වැටි වැටි දුගතිය වැටි වැටි යන හැටි දැක්කා. එහෙම දැකලා භාග්‍යතුන් වහන්සේ දැන මේ ඒක දැනගෙනම ඥාණයෙන් දැනගෙනම සීමාවක් නැති අකුසල කර්ම මාගේ ශාසනයේ පැවිදිව සීමාවකටපත් කරන්නේය. පෙර අකුසල කර්මය අනුව සීමා සහිත වූ දුකක් වන්නේය. මේ හිස් පුරුෂයා පැවිදි නොවේ සිටිය නමුත් කල්ප ගණන් දුක් විඳින කර්ම රැස් කරන්නේයයි දැන දේවදත්තයා පැවිදි කළසේක. ඒතර බලන මහන්තයා බුදුරජාණන් වහන්සේ දුටුවා. එහෙමයි සාම. බුදුරජාණන් වහන්සේ දුටුවා දේවදත්ත මහාන නොකලත් අපාය යනවා. මහාන නොකලත් දේවදත්තගේ අතින් එක්කෝ අම්මා මැරෙනවා, එක්කෝ තාත්තා මැරෙනවා, එක්කෝ රහතන් වහන්සේ නමක් ඝාතනය වෙනවා. ඔය වාගේ කල්පයක් නෙවෙයි කල්පය කියනොත් එහා තව තව උපනෝපන් ජීවිතේ අප්‍රමාණ දුක්ඛන්දරාවකට නිරේ වැටි වැටි යන ජීවිතය තමයි දේවදත්තට හැදිලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ස්වාමීනි මේ බොහෝ අවස්ථාවල ඒ කාරණාව අපි දන්නේ නැහැ. අර පැවිදි කිරීම කියන කාරණාව විතරනේ අපි ගිහි ශ්‍රාවකයන් විදිහට දන්නේ. ඔව්. සමහර වෙලාවට ඒ රජුර මත කරන මතු කරන ප්‍රශ්නය අපිත් දරහන් ඉන්න අවස්ථාව මේ තියෙන දැන් අපිත් දේවදත්ත මහණ වුණා කියලා දන්නවා මේ සාකා බුදු කෙනෙක් කෙනෙක් පැවිදි වෙනකොට හිතන විදිය බුදුරජාණන් වහන්සේගේ සසර දකින විදිය අපි දන්නේ නැහනේ. එහෙමයි. ඉතින් දේවදත්ත ගැන ඒ විදිහට දැකලා බුදුරජාණන් වහන්සේ මහාන කළේ දේවදත්ත සීමාවක් නැතුව මේ අපායේ වැටි වැටි කල්ප ගණන් යන ජීවිතේ සීමාවකටපත් කරන්න. එහෙමයි ස්වාමීනි. ඒක කොහොමද සීමා වෙන්නේ කියලා මේ දේශනාව විස්තරට විස්තර වෙනවා. උත්තරම හරිම ලස්සන දහම් විග්‍රහයක්. එහෙමයි ස්වාමීන් ඊට පස්සේ දැන් අපි දේවදත්තට බැන බැන බැන බැන ඉන්නවා මේ සක්ක දේවදත්තයා දේවදත්තයා කියා. දේවදත්තගේ ජීවිතේ සැඟවුණ මේ විස්තර දන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන්මයි මේ දේවදත්ත මහාන කරගත්තේ කියලාවත් දන්නේ නැහැ. නේද? අපි වැඩේ විදිහින් බයින එකනේ දේවදත්තයා. ස්වාමීන් මේ අවසරයි වාග්යතුන් වහන්සේගේ ਸਰවඥතා ඥානය නිසා මේ සියලු කාරණා දන්නාසේක් දිසායින් ඔව් බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානයත් එක්කයි තමයි මේක සිද්ධ වෙන්නේ එහෙමයි ඊට පස්සේ තියෙනවා එසේ වීනම් නාගසේනයන් වහන්සේ මේ වනාහි භාග්‍යතුන් වහන්සේ සත්වේකට වද දීලා තලාපෙලා පසු ඇඟ තෙල් ආලේප කිරීමක් බඳුවනසේක් නොවේ මහා ප්‍රපාතයකට ඇද දමා අතදීමක් වැනිසේක් නොවේ මරා දමා ජීවිතය සෙවීමක් වැනි දෙයක් නොවේ උන්වහන්සේ යමෙකුට පළමුව දුක් දී පසුව සැප දෙනසේක්ද කියලා හෝ. ඒ දැන් මේ කල්පයන් නිරේ වැටෙනවනේ මහාන වෙච්ච නිසා. ඊට පස්සේ කියනවනේ පස්සේ යා උදව් කරනවා කියලා. එතකොට කියනවා ඔබ වහන්සේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ ඉස්සලා කාට හරි ගහලා පස්සේ දිර ගන්නවා එකක් වෙයි කරන්නේ කියලා. එහෙමයි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි තථාගතයන් වහන්සේ සත්වයන්ට වද දෙන සේක්නම් බුදුරජාණන් ඔබ කියන විදිහට බුදුරජාණන් වහන්සේ කාට හරි වද දෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ රජුරෝ කියපු කතාවට කියන්නේ. හැබැයි මතක තියාගන්න කිව්වා එහෙම කරන්නේ යහපත උදෙසාමයි. රජතුමනි සත්වයේ ප්‍රපාතයට හෙළනවා කියලා හිතන්න බුදුරජාණන් වහන්සේ. එහෙම හෙළනවා නම් අනිවාර්යෙන් යහපත උදෙසාමයි. මම මේකට උදාහරණ කතාවක් කියන්නම්. අවශ්‍යයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වක්කලි වක්කලි හාමුදුරන්ගේ වැඩේ වක්කලි හාමුදුර මහාන උනේම බුදු සිරුර බලන්නමනේ. يعني බුදුරජාණන් වහන්සේගේ මෝහ මල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන් ඕන වෙලාව. ඊට පස්සේ වක්කලි ස්වාමීන් වහන්සේට ධර්ම අවබෝධය වෙන්නේ අර බුදුරජාණන් වහන්සේගේ රූපකායම අරමුණු කරගෙන ඉන්න නිසා. ඊට පස්සේ මොකද කළේ බුදුරජාණන් වහන්සේ විтин විට ධර්ම දේශනා කරද්දී වක්කලි මේ ශාරීරිය ගැන උච්චර හිතන්න එපා කියලා ධර්ම දේශනා කළා. ඊට පස්සේ වක්කලී ස්වාමීන් වහන්සේ ඒත් මේ බලනවා. ඊට පස්සේ වක්කලී මේ පුණු වෙන ශරීරය දිහා බලන ඉඳපක් කියලා තවත් අවවාද කරා. ඉතින් වක්කලී හාමුදුරුවෝ ඒකටත් හිතට දුක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඉස්සරහට ඉන්නේ නැතුන් හැංගිලා ඈත ඉඳලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ගස් අස්සේ ඉඳලා බලාගෙන ඉන්නවා. ඒ විදිහට ඉඳලා දවසක් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ වක්කලීට ඉඳුරම් මෝරා ගිහිල්ලා තියෙන්නේ නමුත් ධර්ම අවබෝධයකට වක්කලි එන්නේ නැත්තේ මේ බුදු සිරුර අරමුණු කරගෙන හිත එහි බැසගෙන තියෙන නිසා. ඒ නිසා වක්කලීට මා ගැන තියෙන ඒ ඒ රූපේ බලන්න තියෙන කැමැත්ත නැති වුණොත් එහෙම වක්කලීට ධර්ම අවබෝධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දවසක් දහම් දෙසතිකෝ වක්කලි මේ ශරීරය දිහා බලබලාම ඉන්නවා මේ ශරීරය දිහා බලබලා ඉන්න තුන් යන්න මෙතන යන්න කිව්වා. එහෙමයි. එතකොට අර තමන් කැමති තමන් ආදරය කරන තමන් සෙනෙහවන්ත මුළු ජීවිතේම පුදපු ශාස්ත්‍රඥ වහන්සේ ඒ වගේ වචනයක් කිව්වට පස්සේ ලෝකයක් නැහැ ඉතින් වක්කලි හාමුදුරන්. එහෙමයි. ඊට පස්සේ වක්කලි හාමුදුරු තීරණය කළා මං ආ මේක හරියන්නේ නැහැ මගේ ජීවිතේම දැන් නැති වුණා. මං සියදිවි හානි කරගන්නවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දැක්කා වක්කලි හාමුදුරන්ට එහෙම කතා කළාට පස්සේ වක්කලි හාමුදුරුවෝ සියදිවි හානි කරගන්නවා කියලා දැක්කා. දැකලමයි කිව්වේ. ඊට පස්සේ වක්කලියාඳුර මට කවුරුවත්ම නැහැ කියලා හිතාගෙන ගිජ්ජකූට පර්වතයට නැගලා යම් තැනකින් දේවදත්ත ගල පෙරළුවාද ආනේ පර්වතයේ මුඳුනේ නැගලා මේ ලෝකේ කිසිම දෙයක් මට එපා කියලා හිතලා අඟ සැහැල්ලු කරගෙන අර පර්වතයෙන් පනින්න කය උස්සන්න හදනකොටම බුදුරජාණන් වහන්සේ ආකාශේ පහළ පහළ වෙලා දහම් ගාතාවක් වදාලා ඒ වෙලාවේ වක්කලි හාමුදුරන්ගේ හිතේ කිසිම බැඳීමක් නැති වෙලාව. ඒ ධර්මය අවබෝධ වුණා සෝතාපන්න වුණා. හරි අසිරිමත් ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් ප්‍රපාතයෙන් හෙලන්නේ නමුත් යහපත පිණිසමයි. යහපත පිණිසමයි. ඊට පස්සේ තව තියෙනවා ගෝධික හාමුදුරුවෝ. ගෝධික හාමුදුරුවන්ට සමාධියක් ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මේ විදිහට උන්වහන්සේ හොඳට පංච පාස්කන්ධේ ප්‍රකට වෙගෙන යනවා සමාධියත් ඇති වෙනවා ටික වෙලාවකින් නැති වෙගෙන යනවා. ඊට පස්සේ දවසක් ගෝධික හාමුදුරුවෝ කල්පනා කළා හොඳට සමාධි උපද්දාගෙන පංච පාස්කන්ධ විදර්ශනා කර කර මේක නැති වෙන්න පුළුවන් ඊට කලින් මම මේ බෙල්ල කපා ගන්නවා. ඊට පස්සේ මේක දැකලා මාරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා. ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නරශ්‍රේෂ්ඨ ඔබ වහන්සේ තුන් ලෝකයේ සත්‍යය ඊතර කරනවා කියලා හම් මේ කියන බුදු ගුණ ටික මාරයා. එච්චර කවදාවත් කියලා නැහැ. එහෙමයි. කියලා කියනවා අන්න ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් ආයුධයක් පාවිච්චි කරන්න යනවා. ඉතින් ඔබ වහන්සේ ඉක්මනට බේරගන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා ගෝධිකාමඳුරන්ගේ හිත නිකලෙස් වෙන්නේ බෙල්ල පිහෙට තිබ්බ ගමන්. එහෙමයි. පිහෙන් බෙල්ල කපා ගන්නකොටම තමයි නිකලෙස් වෙන්නේ. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මාර්යාගෙන් ඇහුවා මේ උඹට මොකද්ද ඔච්චර දින අමාරු භික්ෂුවක් බෙල්ල කපාගන්නේ කියන්නේ. ඔය කතාව වෙන අතරේ ගෝධිකාමර බෙල්ල කපාගෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ ගෝධික භික්ෂුව මේ ආයුධයක් පාවිච්චි කළා අපි යන් කියලා. යනකොට අහසේ කළු වලාවක් පාවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අර කළු වලාව පේනවාද? ඔය තමයි ඉස්සලා ආපු මාර්යා කිව්වේ. කොහෙද ගියේ කියලා බලනවා. මේ ගෝධික භික්ෂුව පිරිනවම් පෑවා. ස්වාමීන් වහන්සේ අවස්ථාව අපි කොහොමද තවදුරටත් තේරෙන්නේ? ඒක කියන්නේ ඒතර බුදුරජාණන් වහන්සේට එහෙනම් එත ඒ වෙලාවේ 이르දියෙන් පුළුවන් එක්ක අතේ තියෙන පිහි අතර දහම් කරන්න. එහෙමයි ස්වාමීන්. තේරුණානේ නේද? එහෙම නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ කියන උත්මයා මේ දේව සංකල්පෙන් තේරුම් ගන්න ගියොත් ඉවරයි. දෙයියෝනේ මේවා අතුරුදාම් කරනවා, අරවා කරනවා, මේවා කරනවා, 아무තු දේව දේව කතා. දෙවියෝ අදහන විදිහට බුදුරජාණන් වහන්සේ අදහන්න ගියොත් එහෙම සම්පූර්ණ වැරදි. ශාස්ත්‍රඥ වහන්සේ අදහන්න නෙමෙයි එතන තියෙන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ සරණ යන්න. මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න. සරණ ගියා කියන තැනම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ අයත් එක්ක බැඳිලා නැහැ. ධර්මයේ අයත් එක්ක බැඳිලා නැහැ. සංඝයා වුන් එක බැඳිලා නැහැ කඩන්න බැරි විදියට. සරණ යනවා කියන්නේ තමන් තමයි බුදුරජාණන් වහන්සේ කරා යන්නේ. තමන් තමයි ධර්මයේ කරා යන්නේ. තමන් තමයි සංඝයා කරා යන්නේ. එහෙමයි. තේරුණා නේද? ඉතින් මේ වෙලාව විස්තර කරනවා ස්වාමීනි කියන රජතුමනි බුදුරජාණන් වහන්සේ කාට හරි වද දෙනවා නම් ඒත් යහපත පිණිස ප්‍රපාතෙන් හෙළනවා නම් ඒත් යහපත පිණිස ඒ සත්වයා මරනවා නම් ඒත් යහපත පිණිස ස්වාමී රාජා මහරජාණනි තථාගතයන් වහන්සේ සත්වයන්ට වද දෙනසේක් නමුත් යහපතම උපද්දවනසේක ප්‍රපාතයේ හෙළනසේක් නමුත් සත්වයන්ට යහපතම උපද්දවනසේක මරණසේක් නමුත් සත්වයන්ට යහපතම උදාවන උදා කරනසේක මහරජාණනි අහලා නැද්ද අම්මලා තාත්තලා මේ දරුවන්ට වද දෙනවා එතකොට මෙතන විස්තර කරනවා මේ වද දුන්නන් ඊළඟට ප්‍රපාතයෙන් හෙළුවත් මරලා දැම්මත් ඒවා කරන්නේ යහපත පිණිසමයි කියලා මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. ස්වාමීනි අවසරයි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඒ උතුම් කාරණා ඔබ වහන්සේ අපට සඳහන් කළේ කරුණාව ਸਰවඥතා ඥානෙ මේ සියල්ල පිළිබඳව අවසර ස්වාමීනි. ඔව් මේ භාග්‍යවතුන් වහන්සේ හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ යමක් කරන්නේ යහපත පිණිසමයි කියන එක තමයි කිව්වේ. ඒකට උපමාවක් තියෙනවා මහන්තයා. ඒකේ තියෙනවා යම්සේ මහරජාණෙනි මව්පියවරු වනාහි දරුවන්ට වද දෙනවා නම් වද දෙන්නේ යහපත තමයි. එහේ ස්වාමීනි. යහපතටමනේ. එහේ. එතකොට අපි කියමුකෝ කන්දක් මැද ඉන්නවා. එහේ. ඒතකොට කන්දක් මුදුනේ ඉන්නකොට අම්මා අම්මා තාත්තා දැක්කොත් එහෙම කවුරු හරි එයාට වෙඩි තියන්න අරින් මේ තුවක්කු මානාගෙන ඉන්නවා කියලා ඉක්මනට දරුවා එතනින් පෙරලනවා කන්දෙන් පල්ලයට. එහෙමයි ස්වාමී. අතප්පයක් කැල්ලලා හරි බේරේ කියලා. එහෙයි. ඉතින් ඒ වගේ ඊළඟට ඒ මහරජාණනි දරුවන්ට ප්‍රපාතයෙන් හිලුවත් වද දුන්නත් දෙමව්පිය ඒක කරන්නේ යහපතටමයි කියලා කියනවා. යහපත උදෙසාමයි කියනවා. සත්වයන් මරණසේක් නම් ඒද යහපත උදෙසාය. මහරජාණනි තථාගතයන් වහන්සේ සත්වයන්ගේ යහපතම උපද්දවනසේක ප්‍රපාතෙන් හෙළනසේක් නමුත් යහපතටම යහපතම උදා කරනසේක මරණසේක් නමුත් යහපතම උදා කරනසේක කිව්වා බුදුරජාණන් කියන්නේ මරලා නැහැ එහෙමයි ප්‍රපාතේ කිමුත් දාලා නැහැ එහෙමයි ඒක කියන්නේ එහෙම කරනවා නම් ඒ හැම දෙයක්ම කරන්නේ හොඳටයි කියලා. මට මහා මට මතකයි දැන් සමාජලාවට ඉස්සර අපි සාමාන්‍යයෙන් පාරේ යනකොට වාහනයක් ළඟින් ගිහිල්ලා අපි දන්නේ නැතුව අම්මලා අපිව ඇදගෙන අරන් ඊට පස්සේ කරන්නේ හොඳටම ගහනවා. එහෙමයි ස්වාමී. ඉතින් අපි අර අනතුරකින් බේරුණානේ. ඉතින් බේරුණාට පස්සේ අපි ඔබ බදා ගන්න එපේ, වැළඳ ගන්න එපේ, උන්දලා ගහනවා. ඒ ගහන්නේ එච්චර අනතුර භයානකයි. මතක හිටින්නයි එහෙම කරන්නේ. ස්වාමීනි මේ උපමාවත් ආසල්මත් උපමාවක් ඒකනේ ඒකනේ අර අම්මා තාත්තා වගේ එහෙමයි අම්මා තාත්තා දරුවන්ට මොනවා කළත් යහපතටනේ ගහන්නේ නමුත් බනින්නේ නමුත් නේද අපින් ඇදගෙන යන වෙලාවකට ඔයාලට නම් මතකද දන්නේ ඉස්සර අපිව නාවන්න යනකොට අම්මලා මේ කුණු උලනවා ගගහ උලන්නේ. අපි නාන්න වැඩිය කැමති නෑ. ඒ සීතල. අපි වෙදි සීතලයිනේ. අපි ඉක්මනට ගිලිච්ච ගමන් එන්න තමයි කැමති. ඔය පීල්ලෙන් සොටෙන් නානකොට. එතකොට ඒත් අම්මලා මොකද කරන්නේ? අතින් අරන් ඉස්සලාම කරන්නේ ගහන එක. හිටපන්. ඊට පස්සේ තමයි කුණු උලනවා අපිට රිදෙනවා. ඒ වගේ. ඉතින් ඒ නිසා මේ ඒ ඔක්කොම යහපතට. ඊළඟ තමයි පුංචි කාලේ අපි ඉස්කෝලේ යන්න අකමැතියි. උදේ පාන්දරම සීතලේ නැගිටලා අපි යන්න ඕන. ඒකට අපි අකමැතියි. අම්මලා වතුර දානවා, නැගිටවනවා. ඒකට අපිට ඒව දුකක් කරදරයක් වගේ වුණාට අම්මලා ඒවා කරන්නේ යහපත පිණිස. ඒ වාගේ දේවදත්ත මේ කල්පයන් නිරී යනවා කියලා රජතුමා කාරණාවක් ඇදලා ගත්තට බුදුරජාණන් වහන්සේ දේවදත්ත මහානගලේ යහපතකට මහාන නොකලානම් ගිහි ජීවිතයේදී දේවදත්ත කරන කර්ම වලින් පාප වලින් කල්ප කල්ප ගානක් දේවදත්ත නිරීමේ තමයි යන විදිහට තිබුණේ. එහෙමයි. ඒක බුදු කෙනෙකුටනේ ඒක තේරෙන්නේ. තේරුණා නේද? ඉතින් ඒ විදිහට උපමාවකින් විස්තර කරලා දේවදත්තයා පැවිදි නොවුනේ නම්, ජීව සිටියේ නම්, නිරේගාමි බොහෝ පව් රැස්කොට අනේක කල්ප කෝටි ලක්ෂ වාර ගණනක් නිරේන් නිරේට විනිපාතයෙන් විනිපාතයට විනිපාතය කියන්නේ දුගතියට. එහෙමයි. යමින් බොහෝ දුක් විඳින්නට සිදු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ දැකලාම දේවදත්ත පැවිදි කළා කියනවා. මාගේ ශාසනය පැවිදි වෙලා මෙයාට දුක සීමා වෙනවා කියලා. කරුණාවෙන් බරපතල වූ දුක් සැහැල්ලු කළසේක. ගොඩාක් දුක් සැහැල්ලු කළා කරුණාවෙන්. එහෙමයි ස්වාමී. කියනවා මහරජාණෙනි ධනය යසස ශ්‍රීය ඥාති බලයෙන් බලවත් වූ පුරුෂේ තමන්ගේ ඥාතියෙකුට මිත්‍රයෙකුට රජුගෙන් දඬුවමක් ආවට පස්සේ මොකද කරන්නේ තමන්ගේ විශ්වාසයෙන් දක්ෂකමෙන් අර රජුරුවත් එක්ක කතා කරලා කොහොම කොහොම හරි මේ අර දඬුවම ඩීල් කරගන්න. එහෙමයි. ඊට පස්සේ ආන් මේ වගේ තමයි කියලා කිව්වා. කල්ප කෝටි ලක්ෂ ගණක් දුක් විඳින්න નિયમિતව සිටි දේවදත්තයා පැවිදි කළා සීල සමාධි ප්‍රඥා විමුක්ති බල සමර්ථ භාවයෙන් බරපතල දුක් සැහැල්ලු කළා. මොකද මේක කියන්න හේතුව දේවදත්ත ශ්‍රද්ධාවෙන්මයි මහාන වුනේ. එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් අපි යම්සේ අපි ශ්‍රද්ධාවෙන් මහානවා ඊටත් වැඩි. ඒ දේවදත්ත රාජකුමාරේ. ඊළඟට රජ වෙන්න හිටපු කෙනා. එතකොට ඉච්චර රාජ්‍ය සම්පත්තිය අතහැරලා මහාන වුණා කියන එක සුළුපට ශ්‍රද්ධාවක්ද? දේවදත්ත පරිගන්නවත් කවදාවත් පළවෙනි තරහා හිත ඉපදිච්ච අවස්ථාව බුද්ධ වචනේ තියෙනවා. උත්සාහයනේ කොතනද කියලා දෙන්න. ඒක තමයි. දැන් ඕන මහාන උනේ බොහොම ශ්‍රද්ධාවෙන්. සීල් රැක්කා. අවංකවම ශ්‍රද්ධාවෙන් බඹසර රැකගෙන උපසම්පදාව ලබාගෙන කෝටියක් සංවර සීලෙන් 227ක් සීල්පද කඩන්න නැතුව රැක්කා. ස්වාමිනේ ඉර්ධි සම්පත්තිය ලබා ගත්ත නේද? ඊට පස්සේ හොඳට භාවනා වැඩුවා. වෙන අයට වැඩි ඉක්මනට සමාධිය ඇති වුණා. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. හතරවෙනි ධානයෙන් හිත සමාධිමත් කරලා ඉර්ධි උපැද්දුවා. එහෙමයි. ආකාශයෙන් යන්න පුළුවන්, රූප මවන්න පුළුවන්, විස්මාරු කරගන්න පුළුවන්. එහෙමයි. ඒ විදිහට ධ්‍යාන සම්පත්තියක් ලැබුවා. ඊළඟට චතුරා දේවදත්ත බණ කිව්වා කියලා දේවදත්ත කවදාවත් වෙන බණක් කියලා නැහැ චතුරාර්ය සත්‍ය කියලා තියෙන්නේ. එහෙමයි. එහෙම තමයි දේවදත්ත හිතේ. එහෙමයි. ඉඳලා දේවදත්තට හිතුණා මේ මේ මොකද මට මේ දැන් භාග්‍යතුන් වහන්සේ ටිකක් විවේකයෙන් ඉඳලා මේ ඉන්න පිරිස ඔක්කොම මගෙන් උපදෙස් හැරන්. ඒ කියන්නේ එච්චර දේවදත්තට ප්‍රතිබහණි. කරුණු කාරණා එනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මගෙන් උපදෙස් හැරන් ඒ වගේම දේවදත්ත රාජකුමාරයන් පිරිස් පාලනයට පුළුවන්. ඉතින් මේ පිරිසත් පාලනය කරගෙන මට ඉන්න පුළුවන් කියලා හිතලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. ගිහිල්ලා මේ මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඔබ වහන්සේ ටිකක් විවේකයෙන් ඉන්න දැන්. මම මේ සංගයා බලා කියාගෙන අවවාද දීගෙන මම ඉන්නම් කියලා. දේවදත්ත ඔබට ඒ රුචි නොවේවා කිව්වා. දෙවෙනි වතාවත් අහනකොට කිව්වා දේවදත්ත ඔබට ඒ රුචි නොවේවා. තුන්වෙනි වතාවෙත් අහද්දි බුදුරජාණන් වහන්සේ වදාලා දේවදත්ත ඔබට ඒ රුචි නොවේවා කියලා. ඊට පස්සේ දේවදත්ත කිව්වා නෑ නෑ භාග්‍යතුන් වහන්සේ විවේකයෙන් ඉන්න මම සංඝයා පාලනය කරගෙන ඉන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා දේවදත්ත මේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ මහා ප්‍රඥාවන්ත ඉරිදි සම්පන්න මේ ශ්‍රාවකයන්ටවත් මම සංඝයා පාලනය කරන්න දෙන්නේ නෑ කිව්වා. එහෙමයි ස්වාමීනි. එහෙව් එකේ කෙලතුළු කිසි ඥානයක් නැති ඔබට දෙනවා දැහුවා මේ සංඝයා පාලනය කරන්න. එහෙමයි. එතකොට තථාගතයන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජ රාජ මහා මාත්‍යරු මැද මට කෙලතොල්ලා කියලා කිව්වා කියලා පළවෙනි තරහ හිත ඇති වුණා. එහේ ස්වාමීනි. එදා තමයි කියනවා ඉස්සල්ලාම තරහ ඇති වුණා. එහේ. ඊට පස්සේ එතනින් දමලා ගහලා බිම් බලාගෙන දමලා ගහලා නෙවෙයි වැඳලා ගිහිල්ලා තියෙනවා. වැඳලා වටේ වැදගුණු කරලා ගිහිල්ලා තියෙනවා. එදා ඉඳලා තමයි කුමන්තරණ ටික පටන් ගත්තේ. ස්වාමීන් හිත සකස් කරගන්න හැකියාවක් ලැබුණ නෑ උන්නාට. නෑනේ. ඇයි හිත සකස් කරගන්න ලැබුණ නැත්තේ සංසාරේ වෛරේ නමයි. එහෙමයි ස්වාමීන්. සංසාරේ වෛරයට පොහොර වැටිච්ච ගමන් ඒ දොර විවෘත වෙච්ච ගමන් ඒ පරණ පාරටම හිත වැටෙනවා. ඔය වගේම තමයි අනිත් පැත්තත්. අපි දැන් සමාධි වඩලා සමාධි ධ්‍යාන උපද්දවලා සංසාරේවා තියෙනවානේ. ඒක යම්කිසි කෙනෙකුට බණ භාවනා කරලා ඒ සමාධිය වැඩුණොත් එහෙම සංසාරේ පුරුදු කරපු සංස්කාරات එක්ක සෙට් වෙලා හොඳට සමාධිය වැඩෙනවා. එහෙමයි. තේරෙන්නේ සමහරවිට සංසාරේ ගොඩාක් මිත්‍යා දෘෂ්ටි වල ඉඳලා මේ ජීවිතේ මොකක් හරි මිත්‍යා දෘෂ්ටියකට හිත වැටිච්ච ගමන් උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඔය සිංහල මිනිස්සු ඉන්නේ සිංහල මිනිස්සයා ඉන්නවා. සංසාරේ මොකක් හරි පිනකට කලින් කලින් ජීවිතවල මොකක් හරි මිලේච්ච ජනයා මොකක් අපි කියමු තම්බි පිරිසක් කියලා. එහෙමයි. ඊටකොට මොකක් හරි පිනක් සංසාරය කරලා මිනිස්යන් අතර සිංහල අතර උපදිනවා. උපදිලා කාලයක් යනකොට ඔන්න හොඳට ඉන්නවා මේ බුදුන් ඇඳගෙන කො දෙයියෝ අදහගෙන හරි කොහොම හරි ඉන්නවා. ඉඳගෙන ඔන්න මිත්‍යා දෘෂ්ටික මිලේච්ච දහමක් එන එකක් එනවා. එනකොට සිංහලයා මේකට මේ කරුව ගහනවා. කලින් ජීවිතවල පුරුද්ද. කලින් ජීවිතවල මිලේච්ඡකම් කරලා ඊළඟට ජාතියට ගරහලා ආගමට ගරහලා උපම් මාතෘ භූමියට ගරහලා තියෙන මිත්‍ර ද්‍රෝහිකම් සසරේ කරලා තියෙනවනේ. එහෙමයි. රට පාවලා දීපේවා. රට විනාශ කරපේවා තමන්ගේ බඩ ගෝස්තරේ විතර රැකගත්ත සංස්කාර තියෙනවනේ. සෙට් වෙච්ච ගමන් ඒ වගේ කෙනෙකුට මැති යමෙති කමක් හම්බ වෙච්ච ගමන් ගාන්න සෙට් වෙනවා. ඒ දොර ඇරිච්ච ගමන්. දේවදත්තට ඒ හිත පාලනය කරගන්න බැරි වුණා මේ වෙලාවේ. හරි පුදුමයි සංස්කාර කියනවා හරි පුදුමයි. එහෙමයි. සංස්කාර කියනවා හරි පුදුමයි. ඊට පස්සේ මේ මහත්ය මේකේ තියෙනවා ඊට පස්සේ මොකද උනේ මේ දේවදත්ත එතකොට එතෙක් හොඳට බණ භාවනා කළානේ. එතෙක් හොඳට සීල රැක්කානේ. එතකොට හොඳට රැකපු සීලය, හොඳට රැකපු සමාධිය, ඒව ටික තියෙනවා. දරාගෙන හිටපු ධර්මයේ තියෙනවා. ඒකෙන් තමයි දැන් gedara හිටියා නම් ඒ ටිකක් නැහැ. බුද්ධ කියන වචනේත් නැහැ. gedare හිටියනම් තව පව් කරගන්නවා. ඊට පස්සේ තමයි දැන් ඒකෙන් ඒ අනුව අපිට තේරෙනවා මහන්තයා මිනිස්සෙගේ ගුණයක් අපි බලන්න ඕන. මේ දේවදත්තගෙත් ගුණ තියෙනවා. එහෙමයි. නිසා මිනිස්සෙගේ ගුණයක් බලන්න ඕන. සමහර වෙලාවට gedare ඉන්න කාලේ gedare ඉන්න ජීවිතේ මිනිසුන් කියන කේලම් කියා ඔහේ ඉන්නවා වෙන්න පුළුවන්. ඔන්න එයා වෙසක් එකට සිල් ගන්නවා, පොසොන් එකට සිල් ගන්නවා, ඇසල වලට සිල් ගන්නවා. ඒකට අන්න අර කි සිල් අරන් අරක සිල් අරන් කියා ඇදේ හොයන්න හොඳ නැහැ. අර එහෙම හිටපු මිනිස්සේ දවසක් හරි සිල් ගත්තානේ අප්පා. එහෙම හිතන්නේ හොඳ නැද්ද? හොඳයි ස්වාමීනි. අද මේ අද හොයනවා කියන්නේ මොකද ස්වාමීනි අපේ හිතේමද ඒ ඒ සංසාරේ අද හොයපු සංස්කාරේ. ඒකට <laughs> එයාට ඇදේමයි පේන්නේ. නේද? ඊට පස්සේ කියනවා ආන් මේ වගේ තමයි කියනවා මේ දේව අර රාජ්‍යරුවන්ගේ දඬුවමකට කෙනෙක් අහු වුණාට පස්සේ බලවත් පුරුෂයෙක් රාජ්‍යරුවන්ට කතා බහ කරලා අරයාගේ බලේ මේ දඬුවම අඩු කරනවා වගේ මේ දේවදත්ත මහාන කරලා සංසාරේම නිරේවල් වල වැටි වැටි යන ජීවිතේ අවම කළා කියනවා. ඊට පස්සේ කියනවා රජුරවන්ට කතා කරලා අර කෙනාගේ දුක සීමා කළානේ අර කෙනා අර උපමා කතාවේ. ඒකට එයා අරයාගේ දුක සීමා කළා. ඒ සීමා කරපු කියාගේ වැරද්දක්ද කියලා අහනවා. ඒ වගේ දේවදත්ත නිරේ වැටි වැටි යන්න හිටපු කෙනාගේ දුක සීමා කිරීම වැරද්දක්ද අහනවා බුදුරජාණන් වහන්සේගේ පවද්ද කියලා අහනවා. ඊට පස්සේ කියන අනේ ස්වාමීනි කිරිදෝනා මොහොතක්වත් පාපයක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒ ආන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේවදත්ත මහානකලේ දුක සීමා කරන්න කිව්වා. තව කාරණාවක් කියන්නම් රජතුමනි. කිව්වා මේක තේරුම් ගන්න. ඒ තමයි කිව්වා රජතුමනි මේ දරුණු මම් පහරන හොරෙක් රජතුමාට ගාවට ගේනවා. මේක නම් හොඳ උපමාවක් ඈ. හොඳට තේරෙන එකක්. ඒ යුද්ධ මේ හොරා ගෙනල්ලා රජුරවන්ට දුන්නාට පස්සේ රජතුමා කියනවා එහෙනම් මේ හොරා නගරයෙන් පිටතට ගෙනියලා බෙල්ල කපලා දාපන් කියලා. ඊට පස්සේ මෙයාව පිටට ඇදගෙන ගිහිල්ලා දැන් බෙල්ල කපන්න යනකොට රජතුමාත් එක්ක ගොඩාක් හිතවත් රජතුමාත් එක්ක හිතයිසී කෙනෙක් අර දඬුවම් පොලේ ඉඳලා ඇවිල්ලා අර දඬුවම් දෙන අයට කියනවා මං රජුරුවත් එක්ක කතා කරන්න මේකා මරන්න එපා අතප්පයක් කපලා යවපන් කියනවා එහෙමයි සම් හරිද මේකා මරන්න එපා අතප්පයක් කපලා දඬුවම ලීල් කරන්න කිව්වා කියලා රාජතුමාත් එක්ක මම කතා කරනම් කියලා ගිහිල්ලා ඒ ඒ විදිහට කරුණ ඒ දෙනවා. ඊට පස්සේ කිව්වා ස්වාමී කියනවා රජතුමනි අතප්පයක් කපලා හරි අරයා ජීවිතේ දුන්නනේ. දැන් එයාගේ අතප්පයක් කපපු එක අර එයා බේරුව මිනිසයාට වෙච්ච පවද්ද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි මේ හරි අසිරිමත් ඒ උපමා හොයාගන්න විදිය නේද? <laughs> ඒකනේ හොයාගන්න විදිය නෙවෙයි එනවා. එහෙමයි ස්වාමී. ඇයි පරිවහන ශක්තියනේ හොයෝලා ඉන්නේ. උපමාව එනවා. ඒක හරි අපූර්ව දෙයක්. මහරජාණනි කියනවා ස්වාමීනි මේ පුරුෂයා ජීවිතයේ දෙන් දුන්න කෙනෙක්. ඒ සොරාගේ ජීවිතයේ දෙන ලද්දේ ඔහුට නොකරන ලද උපකාරයක් නම් නැත්තේය. ඒ සොරාට ජීවිතේ බේරලා දීලම මේ කරපු උපකාරයෙන් ඔහුට පුදුම විදිහේ උපකාරයක් කළේ නොකල උපකාරයක් නෑ ওই කාරණාව බලනකොට කියවුවා. පාපයක් නම් සිද්ධ වෙන්නේ නෑ කියවුවා. මහරජාණන් එතේන එසේනම් ඔහුගේ අත්පාසින්දීමෙන් හටගන්නා යම් වේදනාවක් ඇද්ද අර පුරුෂයා ඒ වේදනාව නිසා කිසියම් පවක් රැස් කරනවාද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි. සොරා දුක් වේදනා විඳින්නේ තමන් කරගත්ත පාපේට. ජීවිතේ දුම් පුජ්‍යලයා කිසිම පාපයක් කරන්නේ නෑ කියලා. ඉතින් ඒ වගේ කියනවා එසේනම් රජතුමනි ආන් ඒ වගේ තමයි මාගේ ශාසනයේ පැවිදි වෙන දේවදත්ත දුක් සීමාවට පත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා තමයි දේවදත්තව මහාන කළේ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා රජතුමනි ඔබ අහලා නැද්ද කියලා අහනවා දේවදත්ත මරණාසන්න මොහොතේ මෙහෙම ගාතාවක් කිව්වා. මහත්තයා මේක පුදුම ගාථාවක් මෙච්චර සුන්දර බුදු ගුණ ටිකක් නම් කියනවා ඉමේහි අට්ඨේහි තමග්ග පුග්ගලං දේවාති දේවන් නරධම්ම සාරතින් සමන්ත චක්කුං සතපුඤ්ඤ ලක්කණං පානේහි බුද්ධං සරණං උපේමි කියනවා දේවාති දේව වූ නරධම්ම සාරතියෝ සමන්ත චක්කෝ සමන්ත චක්කෝ සත පුඤ්ඤ ලක්ෂණයන්ගෙන් යුක්තව කියන්නේ සිය දහස් ගණන් පින් ලකුණු වලින් යුතු අග්‍ර පුද්ගල වූ බුදුරජාණන් වහන්සේ මම දිවි ඇතිතෙක් බුදුරජාණන් වහන්සේ සරණ යමි කියලා තමයි පොළොව බලාගෙන ගියේ. සරණ ඉතා හොඳින් පිළිගන්න. ඕ මහත්තයා මේ වාගේ ගාතාව පොළොව නෙවෙයි මේ ඒසී දාපු කාමරයක ඉඳලවත් මතක් වෙනවද? එහෙමයි ස්වාමී. නේද? හරි ලස්සනයි මේ. මේකේ තියෙනවා දේවාති දේවෝ නර ධම්ම සාරති වූ සමන්ත චක්කෝ සත පුඤ්ඤ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ අග්‍ර පුජ්‍යල වූ බුදුරජාණන් වහන්සේ මම දිවි ඇතිතෙක් බුදුරජාණන් වහන්සේ සරණ යමි. ආ නොයි විදියට මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා කිව්වා දේවදත්ත පොළොව බලාරගෙන. මහරජාණනි කල්පයක් කොටස් 6කට බෙදෙනවා. මෙන්න මේක නම් මහ බරපතල කාරණාව මහත්තයා. එහෙමයි ස්වාමී. මේ කල්පේ කොටස් 6කට බෙදුවොත් මහත්තයා මේ කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා පස් නමම හතර නමම බිහිවිලා තියෙන්නේ පළවෙනි කොටස. එහෙමයි ස්වාමී. කොටස් 4කට බෙදුවොත් 6කට 6කට බෙදුවොත්. තව පහක් තියෙනවා. එහෙමයි. ඉදිරි කල්පයට තියෙන ආයස හිතන්නකෝ. එහෙමයි ස්වාමීනි. ඉතින් කියනවා මහරජාණෙනි කොටස් 6කට බෙදුණු කල්පේ පළවෙනි කොටස ගෙවුණු කල්ලි දේවදත්ත සංඝ වේදේ එකලේය. ඉතිරි පස් කොටසේ නිරේයි පැසි එයින් නිදහස් වී සත්‍යීසර නමින් පසේ බුදුවන්නේය. මෙසේ ඇති කල්ලි මහරජාණනි භාග්‍යතුන් වහන්සේ මෙසේ කරන ලදසේ දේවදත්ත හට නොකරන ලද උපකාරයක් තියෙනවද කියලා ඇහුවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කල්පේ ගිහිල්ලා නිරේ වැටිලා ඒ දේවදත්ත ඊළඟට මේ එයින් චුත වෙලා ඇවිල්ලා සත්‍තිසර නමින් මේ අසේබුදු වෙනවා කියලා. ඒ ඉච්ඡර අර සරණාගමනේ බලවත් වුණා. එහෙමයි ස්වාමී. ඉච්ඡර සරණ සරණාගමනේ බලවත් වුණා. ඊට පස්සේ කියනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ උපකාර කළා නම් දේවදත්තට මදිද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි නාගසේනයන් වහන්සේ තථාගතයන් වහන්සේ දේවදත්තයා හට සියල්ල දුන්සේක. යම් කරුණකින් තථාගතයන් වහන්සේ දේවදත්තට පසේබුදු බවට පැමිණෙන්නට මඟ සලස්සන්නේද තථාගතයන් වහන්සේ විසින් දේවදත්තයා හට නොකරන ලද යහපතක් තියෙනවද ස්වාමීනි කියලා ඇහුවා. මහරජාණෙනි දේවදත්ත යම් සංඝ ભેදයක් කොට නිරේ දුක් වේදනා විඳී නම් කිම භාග්‍යතුන් වහන්සේ ඒ හේතුවෙන් පෞරස් කරගත දහනවා. දේවදත්ත අපාය ඉපදුනේ එකට භාග්‍යතුන් වහන්සේ පලිත කියලා ඇහුවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පල් නෑ කිව්වා. එයා කරගත්ත පාපෙන් එයා දුක් විඳින්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා දේවදත්ත පැවිදි කළා කියලා කියන කාරණාව දැන්නේ ඔබතුමා මේ උපුරලා උපුරලා ගන්නෙ. එහෙමයි. නාගසේන මහරහතන් වහන්සේ අහනවා මෙන්න මෙහෙම එකක් මේක ගැන මොකද්ද හිතෙන්නේ කියලා අහනවා. කියනවා ලෙඩේ කාවට පස්සේ ලෙඩාට වෙද මහන්තයා විරේක දීලා බඩ යන්න දීලා ලය විරේක දීලා ඊළඟට එක එක බෙහෙත් දීලා තියුණු තිත්ත බෙහෙත් දීලා ඊළඟට අර චීන කටු ගහලා නේද? කටු ගහලා දැන් ඔය තියෙන ඉස්විතාලෙ ගෙනිච්චාට පස්සේ නායෙන් බඩ දාලා කටින් බඩ දාලා එහෙම නැත්නම් බඩ කපලා ඔය එක එක දේවල් කරනවනේ. ඒකට එහෙම කරලා ලෙඩාව බේර ගන්නවා. තුවාලයන්නම් සුද්ධ කරලා මස් ඇරන් දාලා මස් කපලා ඇඟිලි කපලා අතපය කපලා බේර ගන්නවා. එතකොට බේරාගත්තට පස්සේ ලෝහ කුර සමාජ රත් කරලා තියෙනවා. ඒ වාගේ දේවල් එක එක දේවල් කරලා මේවා කරන්නේ තරහටද කියලා ඇහුවා. එහෙමයි. මෙහෙම කරන්නේ තරහටද කියලා ඇහුවා. අනේ ස්වාමීන් වහන්සේ නෑ එයා බේරගන්න කිව්වා. ආන් ඒ වගේ තමයි කිව්වා. ඊට පස්සේ එයා දුක් විඳිනවා කියලා, ලෙඩා දුක් විඳිනවා කියලා වෙදාට පවුද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. දැන් දේවදත්ත බේරගන්න මේවා කළේ. එහේ. පුදුම උපමානේ. එහෙමයි ස්වාමීනි. පුදුම උපමා. කියනවා ඒ ශෛලි වෛද්‍යවරයාට පිනක්මයි රැස් වෙන්නේ කියලා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දුකින් මුදවා ගන්න කරුණාවෙන්ම දේවදත්තව මහාන කළේ කියනවා. එහෙමයි. gedara hitiyana මීට වැඩිය පව කරගන්නවා කිව්වා. තව එක කාරණාවක් විස්තර කරනවා. අවසන්. ඊට ඒකේ තියෙනවා මහරජාණන් යම් කරුණකින් භාග්‍යතුන් වහන්සේ දේවදත්ත පැවිදි කළා නම් ඒක තේරුම් ගන්න තව කාරණාවක් කියන්නම් කියනවා. ඒ තමයි කියනවා කෙනෙකුට විස කටුවක් වුණාට පස්සේ වේදෙක් ගාවට ගියාට පස්සේ කපලා කටුව එළියට ඇදලා බොහෝම තියුණු දුක් සහිතව එයා බේර ගන්නවා කිව්වා. එතකොට ඒවා කරන්නේ තරහා සිතින්ද අහිතවත් සිතින්ද කියලා ඇහුවා. අනේ නෑ විස අයින් කරන්නයි ස්වාමිනී කරන්නේ. එතකොට ඒ හේතුවෙන් එයා දුක් විඳිනවා කියලා ඒක පවද්ද කියලා ඇහුවා වේදාට. අනේ ස්වාමිනී මේ ඒ දේව මේ පවක් නෙවෙයි කිව්වා. ආන් ඒ වගේ තමයි කිව්වා. දේවදත්ත පැවිදි කළේ නැත්නම් කල්ප කෝටි ලක්ෂ ගණන් බහු પરම්පරාවෙන් නිරේ උපදින කර්ම කරනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ සැඩපාරේ ගසාගෙන ගිය දේවදත්තයා තථාගතයන් වහන්සේ උඩු අතට පිටත් කළා කියනවා. නොම නොමගෙහි යමින් සිටි දේවදත්තයා මඟට ගත්තා කියනවා. ප්‍රපාතේ වැටෙමින් සිටි දේවදත්තයාට පිහිට දුන්නා කියනවා. විෂමගත වූ දේවදත්තයා තථාගතයන් වහන්සේ සමගත කළා කියනවා. ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ නම් පුදුම විදියට මේක විස්තරය කළේ කියනවා. මහන්සය හිතන්නේ අනේක විද මේ සතුරුකම් කරපු දේවදත්තට බුදුරජාණන් වහන්සේ මෙහෙම පිහිට වුණා නම් අහිංසක අපිට කොහොම බුදුරජාණන් වහන්සේ පිහිට වුණා නම් අනේ එහෙමයි බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් මහා කරුණිකයි එහෙමයි අවසරයි ස්වාමීන් ස්වාමීන් ඒකාන්ත වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මහා කාරුණිකයි. ඉතින් මේ සම්බුද්ධ ශාසනයේ දායකත්වය නම් ඒ මහත්ම පුණ්‍ය වාසනාවෙන් ඔබටත් මටත් ලැබෙන්නේ. ස්වාමීන් අපේ කාලය අද දවසේ නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර